කල්යාණ මිත්‍රවරුනි අපි කවුරුත් මෙතෙන්ට එකතු වුණේ අපි දැනම ටිකක් අවධානයෙන් ඉන්න අප දැනන පුංචි ගවේෂණයක් කරන්න දැන් බලන්න අද දවස තුල අප කී තැනකට යන්නේ නැද්ද? උදේ ඇහැරුණු මොහොතේ පටන් දැන් ඒ අපි කඩේකට යන්න ඇති කුස්සියට යන්නද ඇති බක් තුලට කාර්යාල තුලට ඒ එහෙම යනකොට අපි යන්නේ කිසියම් අරමුණකින් ඒ ටිකක් වොන්න ගමනක් යන්න පොතක් ගන්න මොකක් හරි අරමුණකින් දැන් මේ අරමුණ සම්පූර්ණයෙන්ම බාහිර දෙයක් ඒ කිසි තැනක අපිට එන්නේ නැහැ හිතට ආ මේ මම ගැන Taman ගැන ටිකක් අවධානයෙන් ඉන්නයි මම මේ දේ කරන්නේ. මා ගැන ටිකක් හොයන්නද මම ගැනම ගවේෂණයක් කරන්නයි මේ සූදානම් වෙන්නේ කියන හැඟීම අපට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. වෙන මොකක් හරි ක්‍රියාවක් කෑම කන්න, වතුර ටිකක් බොන්න, දුරකථන ඇමතුමක් ගන්න මොකක් හරි එහෙම බාහිර ක්‍රියාවක් පිළිබඳවයි අපට නිරන්තරයෙන්ම හිත යොමු වෙන්නේ. කොතෙන්ද ගියත් ඒ යන්නේ ඇයි කියලා ඇහුවොත් ඇයි ඒ යන්නේ? ඉතින් මොකක් හරි අරමුණක් කියනවා. ඒ අරමුණ සම්පූර්ණයෙන් මේ අපෙන් බාහිර දෙයක් ගැන. අපිට තමයි මේ අරමුණ අදාළ වෙන්නේ. අපිට තමයි මේ දේ ගන්න යන්නේ. නමුත් වෙන දෙයකට මේ අවධානය තියෙන්නේ. දැන් මෙතෙන්ට එනකොට අපිට එන්නට පුළුවන් ඒ වගේ අරමුණකින් මේ යන්නේ ටික භාවනා කරන්න. මේ යන්නේ ඇහුම්කන් දෙන්න. එහෙම නැතිනම් අපිට ඇති කරගන්න පුළුවන් මේ යන්නේ ටිකක් මම ගැන විමසිල්ලෙන් ඉන්න. මේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියට අද ආවේ මේ මම ගැන ටිකක් කරුණු හොයාගන්න. ඒකටයි මම මේ ආවේ. මම මේ යන්නේ ඒ සඳහායි. මේ අරමුණ පින්වත්නි ඊටාම වැදගත්. මොන අරමුණද මේ තමන් තමන් පිළිබඳව අවධානයෙන් සිටීමේ අරමුණ තමන් පිළිබඳව සිහියෙන් සිටීමේ අරමුණ ඒ විතරක් නෙමෙයි තමන් තුල වෙන්නේ මොකද්ද පියවරෙන් පියවරට සත්තුවෙන් සත්තුවට අධියරින් අධියරට ගැඹුරින් ගැඹුරට දැකීමේ අරමුණ, විමසීමේ අරමුණ, අනාවරණය කර ගැනීමේ අරමුණ, දැන ගැනීමේ අරමුණ. මේ අරමුණ අපි හදාගන්නට ඕනේ. මේක තමයි මේ නිවැරදි දැකීම කියලා දහමේ විස්තර වෙන්නේ. ඒතර අපිට දකින්න පුළුවන් ආකාර කීපයක් ඇති ඒකනේ මේක නිවැරදි දැකීම කියලා හරවලා තියෙන්නේ මොන කොයි පැත්තටද තමන් පැත්තට තමන්ව දැකීම තමයි නිවැරදි දැකීම කියන්නේ තමන්ව දැකීම තමන් ඇතුලේ තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාවලිය දැකීම තමයි බුදුදහමින් අරමුණු කරන්නේ. පින්වත්නි, අපි දැන් වෙසක් වලට කිට්ටු වෙනවා. මහා ඉහළින් අපි ආඩම්බරයෙන් හරි සතුටින් ඉන්නවා අපි කවුරුත් දැන් 2550ක් වුණු බුද්ධ ජයන්තිය සමරන්නට. ඊටාම වටිනවා. ඊටාම වටිනවා. මේ බුදුදහම කියන්නේ තවත් එක ආගමක් නෙවෙයි. ඒ සම්පූර්ණයෙන්ම ආගමික ලක්ෂණ වලින් බැහැරට ගිය ඔබ්බට ගිය ධර්මයක්. දැන් හුඟක් ලක්ෂණ තියෙනවා. අපි මේවා එකක් දෙකක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන කල ලෝකයේ මිනිස්සු ආගම් ඇදහුවා. අදත් අදහනවා. දැන් මේ ආගම කිව්වහම එය මේ පෘථුවියේ තියෙන දෙයක් නෙවෙයි. ද ඕනම ආගමක් තරම් බලන්න ඒ පෘථුවිය නෙමෙයි. කොහෙන් හරි අභ්‍යවකාශයෙන් වෙන පිට ලෝකයකින් මෙහාට එවපු එකක් පැපල් මාර්ගයෙන් හරි වෙන පණිවිඩ කරුවෙක් මාර්ගයෙන් හරි පහලට එවපු ඉගැන්වීමකට තමයි අපි ආගම් කියලා කියන්නේ ඕනම ආගමක් අරගෙන බලන්න ඒ ආගමේ මූලස්ථානයේ තියෙන ඉහළ කොහේරි මේ පෘථුවිය නෙමෙයි එතකොට ඒ ආගම් වලින් කිව්වේ මේ මූලස්ථානයට යන්න. මෙතන ඉන්න එපා, මේ මහ පොළොවේ ඉන්න එපා. ඒ මූලස්ථානයට යන්න එතන තමයි ඔය ඔක්කොම ප්‍රශ්න නැති, ඔය අසනීප වෙන්නේ නැති, තරහ වෙන්නේ නැති, දුක්පත් වෙන්නේ නැති, ඒ මොනවත් නැති සදාකාලික වර්ගයේ එතෙන්ට යන්න. ඉතින් ඒ සඳහා භක්තියෙන් ඉල්ලන්න මාව එතෙන්ට ගන්න, මාව ගන්න කියන එතකොට ඔබ ප්‍රමාණවත් කර්මද භක්තියෙන් කැප වුණොත් අන්න ඔබව එතෙන්ට ගනී. මේ ආගම කියන දේ මහ පොළොවට ගෙනෑවි බුදුරජාණන් වහන්සේ. මේක සුවිශාල විප්ලවයක්. ආධ්‍යාත්මික ඉතිහාසයේ කල්යාණ මිත්‍රවරුනි ආගමික ඉතිහාසයේ ලොකුම විප්ලවය තමයි ආගම කියන දේ ධර්මය කියන දේ මහ පොළොවට ගෙන ආපු. දෙක හොඳට පේනවා. දැන් ආගම සිහි කරනවා කිව්වහම බලන්න විවිධ ආගම් අදහන අය බලන්න ඔක්කොමල උඩ බලන. දැකලා ඇතිනේ රූපවාහිනිය එහෙම ආගම් ආගම සිහි කරන්න වෙලාවට කරන්නේ උඩ බලන. මක්නිසාද ඒ අයගේ ආගම තියන්නේ උඩ වෙන කොහේ හරි තැනක මේ මහ පොළවේ නෙමෙයි මෙතන නෙමෙයි මේ මොහොතේ නෙමෙයි මහ පොළවේ පවතින්න බෑ ඒ වගේ ආගමක නමුත් දැකලා තියනවාද බෞද්ධයෝ උඩ බලන අපි උඩ බලනවාද ආගම අදහනකොට නෑ අපි උඩ බලන්න අපිට උඩ බලන්න අවශ්‍යතාවයක් නෑ අපේ ආගමට සම්බන්ධ කවුරුත් උඩ නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මහ පොළවේ. බුදුරජාණන් වහන්සේ උඩ තමයි හිටියේ බුදු වෙන්නට කලින්. අපි විශ්වාස කරන විදිහට ඒ උඩ හිටියේ තුෂ්ඨ දිව්‍ය ලෝකේ. නමුත් උන්වහන්සේ මේ පහළට ආවා. මේ මහ පොළවේ තමයි බුදුවරේ පහළ වුණේ. බුදුදහම පහළ වුණේ මහ පොළවේ ඔබත් මාත් ඉපදුණු. ඔබත් මාත් ජීවත් වෙන. ඔබත් මාත් දුක් විඳින. මේ මහ පොළොවේ තමයි ඒ බුද්ධත්වයේ නැමැති පියුම තිබුණේ විකසිත වුණේ නේද කොහේවත් නෙමෙයි. ඒ නිසා අපි කවුරුවත් ආගම සිහි කරන විට උඩ බලන්නේ නැහැ. මේක පැහැදිලි වෙනසක්. අපි එක්ක බිම බලනවා. දැකලා ඇතිනේ අපි අපි බිම බලා ගන්නවා. එහෙම නැත්නම් ඇස් දෙක පියා ගන්නවා. මක්නිසාද මේ බිම තමයි මෙතන තමයි මේ මහ පොළවේ තමයි ওই ධර්මයේ තියෙන්නේ. අපිට ඕන ධර්මයේ තියෙන්නේ මේ මහ පොළවේ. මේ පෘථුවිය ඇතුලේ. වෙන ඉහළ කොහෙවත් නෙමෙයි. අනිත් එක ඔය උඩ ඉහළ කියන එක අපි දන්නවා විද්‍යාව පහේ හයේ හතේ පන්ති වල ඉගෙන ගත්තත් මේ උඩ කියලා දෙයක් නැහැ කියන මේ ඒ අභ්‍යවකාශය ගැන හිතුවොත් උඩ පහළ කියලා එකක් නැහැ. අපි කිව්වොත් අඟහරු ලෝකෙ උඩින් තියෙන්නේ කියලා ඒක බොරුවක්. එහෙම එකක් නැහැ. උඩ පාත කියලා දෙයක් නැහැ විශ්වයේ. ඒ නිසා මහ පොළොවට උඩින් කවුරු හරි ඉන්නවා කියලා කිව්වොත් මොකක් හරි වෙන ලෝකයක් තියෙනවා කියලා කිව්වොත් එය විද්‍යානුකූලක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ එහෙම කිව්වෙත් නැහැ කියන්න අවශ්‍යත් නැහැ කිව්වේ ධර්මය ඒ තියෙන්නේ මෙතනයි මේ මහ පොළොවේ. ඒ නිසා අපි බිම බලනවා. එහෙම නැතිනම් ඇස් එක පියාගන්න. ඇයි අපි ඇස් පියාගන්න? තමන්ට අවධානය යොමු කරන්න. අපි ආගම සිහි කරනකොට අවධානය යොමු කරන්නේ අපිට. තමන්ට. වෙන කාටවත් නෙමෙයි. වෙන කොහාටවත් නෙමෙයි. තමන්ට. මේක ඉතාම වැදගත් කාරණයක්. මේක බුදුදහමේ විතරක් දක්නට ලැබෙන සුවිශේෂී අනන්‍යතාවයක්. දැන් සමහර විට ඔය මේ අස්වහගෙන ඉන්නවා යෝගීවරු. යෝගීවරුත් අස්වහගෙන ඉන්නවා. නමුත් ඒ අස්වහගෙන සිටීම වෙනස්. දැන් අපි අස්වහගෙන ඉන්නකොට අපි දෙනෙත් අඩවන් කරගෙන ඉන්නේ. ඇස් දෙක පහළට යොමු කරලා දෙනෙත් අඩවන් කරගෙන. මේ යෝගී යෝගවල යෝගීන් ඇස් එක වහගෙන හිටියට ඒ අය ඇස් යොමු කරන් ඉන්නේ ඉහළට. දැකලා ඇති සමහර යෝගීවරුන්ගේ ඡාය රූප ඒ අය ඇස් දෙක යොමු කරන් ඉහළට. ඇස් වහගෙන හිටියට ඇස් දෙකෙන් උඩ බලාගෙන ඉන්නේ. ඉහළට යොමු කරලා ඒ භක්ම එක්ක ඒ කෙරෙහි අවධානයෙන් තමයි ඉන්නේ. ඒ අය ඇස් වහගත්තට Taman ගැන නෙමෙයි අවධානය ආගමක වැදගත්ම පුද්ගලයා නම් ඔබයි කියන එක කිව්වේ බුදුරජාණන් වහන්සේ. එතෙක් එතෙක් කල්යාණ මිත්‍රවරුනි හැම තැනම හැම දහමකම හැම දර්ශනයකම හැම ආගමකම වැදගත්ම පුද්ගලයා වෙන්න බැරි වුණා මටවත් ඔබටවත්. වෙන කොහේ හරි ඉන්න කෙනෙක් අපි දන්නේත් නෑ දැකලත් නැති කෙනෙක් තමයි වැදගත්ම කෙනා වුනේ. මට නෑ කිසි වැදගත්කමක්. මට තියෙන්නේ ඒ කොහේවත් ලෝකෙක ඉන්න පුද්ගලයා ඊටාම වැදගත් කියලා හිතලා විශ්වාස කරලා බැගෑ තත්ත්වෙ ඉල්ලා සිටින්න මාවත් වැදගත් කෙනෙක් කරන්න කියලා. මාවත් ශ්‍රේෂ්ඨ කෙනෙක් කරන්න කියලා. බුදුදහමේ විතරයි කියන්නේ ඔබයි වැදගත්ම පුද්ගලයා. ඔබට වැඩිය වැදගත් කෙනෙක් නැහැ. ඔබට වැඩිය ශ්‍රේෂ්ඨ කෙනෙකුත් නැහැ. ඔබට වැඩිය උසස් කෙනෙකුත් නැහැ. ඔබට පිහිටවන්නට පුළුවන්. මට වැඩිය ශ්‍රේෂ්ඨයි ඉන්න පුළුවන්. මට වැඩිය දක්ෂයි ඉන්නට පුළුවන්. මට වඩා ප්‍රඥාවන්තයෝ ඉන්නට පුළුවන්. නමුත් නමුත් මේ ප්‍රශ්න වලින් මම නිදහස් වෙනවා නම් නිදහස් වෙන්නේ මගේම දක්ෂකම. මම ප්‍රශ්න වල එරිලා ඉන්නවා නම් එනේන ප්‍රශ්නෙට හැප්පිලා වැටිලා කම්පණයටපත් වෙලා දුකෙන් ඉන්නවා නම් ඊට වග කියන්නටත් ඕනේ මගේම අදක්ෂතාවය. ඒ නිසා ඔබයි ඔබේ ආගම මේක ඉතාම වැදගත් කණිවිඩයක්. මුළු බුදු දහමම මුළු බුදු දහමම පින්වත්නි මේ පාඨයේ කැටි වෙලා කියනවා. ඔබයි ඔබේ ආගම. ඔබයි ඔබේ ආලෝකය. ඒ නිසා ඔබම ඔබේ ආලෝකය වෙන්න. තමන්ම තමන්ට පහනක් වෙන්න. මේක වෙන කවුරුවත් කියලා නැහැ. කාටවත් කියන්න බෑ. මොකද මූල ධර්ම වශයෙන්ම පටහැනි. ඒ නිසා මට මගේ ලෝකයේ තුල අද්විතීය ස්ථානයක් හිමි වුණේ බුදුදහම නිසායි. අපි කාටත් එහෙම නැතිනම් අපි ආගමේ නාමයෙන් උඩ බලාගෙන ආගමේ නාමයෙන් බැගෑපත්ව ඉදී කවුරු හරි ඇවිල්ලා අපව බේරගනී කියලා. එය ඒක හරි ලක්ෂණ අදහසක්. කවුරු හරි ඉන්නවා අපිව බේරගන්න කියලා කවුරු හරි ඉන්නවා අපිව ගලව ගන්නට කවුරු හරි ඉන්නවා අපිව පරිස්සම් කරලා දෙන්න කියන එක ඒක ලක්ෂණ අදහසක්. අපි කවුරුත් කැමති එහෙම කෙනෙක් ඉන්නවා. දැන් ඒ දැන් බලන්න පුංචි ළමේ පොඩි ළමේ හිතන්නේ මෙහෙමනේ. ඒ ළමයට මොන ප්‍රශ්නේ ආවත් ඒ ළමයා අම්මට ඇවිල්ලා කියනවා, තාත්තට ඇවිල්ලා කියනවා. මොකද ඒ ළමයා හිතනවා ඕනි ප්‍රශ්නයකට විසඳුම තියෙයි අම්මා ළඟ තාත්තා ළඟ. යමක් ඕනි වුණොත් ඇවිල්ලා ඉල්ලනවා අම්මගෙන් තාත්තගෙන්. මොනවා ඕනේ වුණත් ඉල්ලන ඒ ළමයා හිතනවා ඉල්ලන එක තමයි කරන්න තියෙන්නේ. ඉල්ලුවහම ලැබෙනවා. කාගෙන්ද අම්මගෙන් තාත්තගෙන් වැඩිහිටියෙක්ගෙන් බාරකාරයාගෙන් කාගෙන් හරි. ඒ ළමයා ඉල්ලන ඉල්ලන දේ පුංචි කාලේ නම් ලැබෙනවා. මොකද පුංචි කාලේ අපිට තියෙන අවශ්‍යතා හරි සීමිතයි. හිතයි මොකද අපි දන්නේ පුංචි ලෝකයක්. සුපිරි වෙළඳසැල් ගැන අපිට නෑ අවබෝධයක් පිටා. මේ රූපවාහිනියේ තප්පර පහෙන් පහට පෙන්නන වෙළඳ භාණ්ඩ ගැන නෑ පුංචි ළමයෙකුට හැඟීමක්. පුංචි ළමයෙක් ඒවා ගැන තැකීමක් කරන්නේ නෑ. ඉතින් ඒ ළමයාට ඕන වෙන්නේ බොහොම ටිකයි. ඒවා දෙන්න පුළුවන් දේවල් බොහෝ විට. පුංචි ළමයෙක් වැඩිපුර ඉල්ලන්නේ නෑ දෙන්න බැරි දේවල්. මොකද ළමයා දන්නේ නැහැ. ළමයා ජීවත් වෙන්නේ අවශ්‍යතාව එක්ක මිසක් ආසාවන් එක්ක නෙමෙයි වැඩි කරන්නේ. ඉතින් අවශ්‍යතාව එක්ක කෙනෙක් ජීවත් වෙනකොට තෘප්තිමත් කරන්න ලේසියි ආව. ඒ ළමේ කිල්ලන්නේ වතුර ටිකක් විභා වේලාවට. ළමේ කුංචිම ළමේ කිල්ලන්නේ බීම බෝතලයක්. තනිරහ බීමක්, සිසිල් බීමක්. එහෙම ඉල්ලන්නේ ළමයා දන්නේ නැහැ. ළමයාට තේරෙන්නේ විභාක් විපාකයක්. ඒක අවශ්‍යතාවයක්. ඒක අවශ්‍යතාවයක්. ඉතින් ඒ අවශ්‍යතාවය ඉතු වෙනවා වතුර ටිකක් කූපුවකට දාලා දුන්නොත්. බත් වෙන වතුර ටිකක් දුන්නොත් ඒක හොඳටම සෑහෙනවා. ළමයට කිසි ප්‍රශ්නයක් නැහැ. තරඟයක් නැහැ. මදිකමක් හිතෙන්නේ නැහැ. හැබැයි හැබැයි ඒ ළමයා ටික ටික වැඩි වියටපත් වෙනකොට පේනම ලෝකෙ තියෙන දේවල්. ලුණු කැඳ විතරක් නෙමෙයි ලෝකෙ තියෙන්නේ. ඇල් වතුර, උණු වතුර විතරක් නෙමෙයි ලෝකෙ තියෙන්නේ. ඊට වැඩිය හුඟක් බීම වර්ග තියෙනවා අපේ. හුඟක් කෑම වර්ග පේනවා. ඇඳුම් වර්ග පේනවා. කපස්තු පේනවා. ක්‍රීඩා භාණ්ඩ පේනවා. අන්න අවශ්‍යතාවය ඉක්මවලා අවශ්‍යතාවේ නැවතුම් සිත පසු කරමින් ආශාවේ ඇරඹුම ආශාව පටන් ගන්නවා අරවට ළමෙක් ආසයි ඒ වතුරට ආසයි ආස නැත්තේ නෑ නමුත් ඒ ටික එච්චරයි ඒ වතුර විතරයි ළමයට ඕන තිබහක් නැත්නම් වෙන දෙයක් විතරයි ළමයා දන්නේ දැන් මෙතන ඊළඟට අවශ්‍යතාවයක් තිබ්බත් නැතත් ආශාව විසින් අවශ්‍යතා ඇති කරනවා ඊට පස්සේ ඕන දේවල් වල සීමාවක් නැහැ. අපිට ඕන දේවල් වල සීමාවක් නැහැ. දැන් එතකොට ඒ ඕන ඕන ඕන දේවල් අපි ගිහිල්ලා ඉල්ලනකොට අපේ අම්මගෙන් තාත්තගෙන් ඒවා අම්මට තාත්තට දෙන්න බෑ. දෙන්න බැරි තාත්තෙකට ඇවිල්ලා ඊළඟට ඒවා ඕනේද නැද්ද කියන ප්‍රශ්නෙත් එනවා. අන්න ගැටුම පටන් ගන්නවා අර දෙමව්පියන් සහ දරුවන් මේ ගැටුම ආරම්භ වෙනවා එතනදී. එතෙක්කල් දෙකොල්ල අතර තිබ්බ ලොකු අන්‍යෝන්‍ය විශ්වාසයක්, අන්‍යෝන්‍ය අවබෝධයක්, ලොකු භක්තියක්, ආදරයක්. ඒ ආදරේ තියෙනවා. නමුත් දැන් අන්න ඉල්ලනවා බෑ කියනවා. පස්සේ බලමු කියනවා. ඕන් නෑ කියනවා. ඕ මොකටද කියලා අහනවා. පුංචිම ළමයෙක්ගෙන් ඒව අහන්නේ නෑ කවුරුවත්. අපි ඊට පස්සේ අහන්න පටන් අහන්න වෙනවා. එතෙන්දී අර ඉල්ලන කෙනා අපහණයටපත් වෙනවා. එයා කම්පණයටපත් වෙනවා. හැබැයි දිගින් දිගටම ඉල්ලනවා. ඉල්ලුවට ඒවා ලැබෙන්නේ නැහැ. හැබැයි නොලැබුණාට ඉල්ලීම කියන එක ආයාසනය කියන එක යැදීම සහ යාඥාව කියන එක දිගටම දිගටම දිගටම මනසේ පවතිනවා ජීවිතේ පවතිනවා ඒක ළමා ගතියක් බොළඳ ගතියක් බිලිදු ගතියක් මොකද්ද ඉල්ලීම කියන්නේ අපි විශ්වාස කරනවා නම් අපිට ඕන දේ කවුරු හරි දෙයි කියලා දෙන්නට ඕන කියලා ඒක ළමෙක්ගේ ගතියක් ඔය හැම ආගමකම තියෙන්නේ ඒ බොළඳ ගතිය තමයි. ඒ බොළඳ තත්වයෙන් බුදුරජාණන් වහන්සේ අපව මොහුකුරාගිය තත්වයට පරිණාමය කළා ඔබම ඔබේ ආලෝකය වෙන්න කියලා අත්ත දීපා විහෙරත කාගෙන්වත් ඉල්ලලා වැඩක් නෑ ආලෝකය. කෑම බීම නම් කමක් නෑ. ඒව කොහොම හරි දෙයි කවුරු හරි දෙන්න පුළුවන්. ඇඳුමක් පැළඳුමක් දෙන්න පුළුවන් රටක් රාජ්‍යයක් උනත් දෙයි ඉල්ලලා. ඒක උනත් ඡන්දෙදි ඉල්ලනවනේ. ඉල්ලුවාම දෙනවා. හැබැයි මේ ආධ්‍යාත්මික පැත්තට එනකොට නම් ඉල්ලලා වැඩක් නැහැ. දෙන්න කෙනෙක් නැහැ. එතකොට සදාකාලික අන්ධකාරයේ ඉන්නවද අපිට තෝරාගන්නට තියෙනවා විසඳුම් තුනක්. එකක් තමයි සදාකාලිකවම අන්ධකාරයේ ඉන්නවද නැතිනම් කවුරු හරි ඉටිපන්දමක් අරගෙන ටෝච් එකක් අරගෙන ෆ්ලෑෂර් එකක් අරගෙන අපේ අඳුරු ගුහාවට ඇවිල්ලා ඒකාලෝක කරයි මාව කියලා ඒ විශ්වාසයෙන් උඩ බලාගෙන ඉන්නවද එහෙමත් නැතිනම් අපිම ආලෝකයක් හොයා ගන්නවද? අපිම එකලු කරනවද? දැන් පළවෙනි කෙනා ගැන කතාවක් නැහැ. එයා අන්ධකාරින් එයා එකෙන් සෑහීමකටපත් එයාට වෙන අවශ්‍ය නැහැ ආලෝකයක්. එයා එයා හිතනවා මේ ඔක්කොම හරි තරහා එනවා, දුක් වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, අඬනවා. ඒවා ටිකකින් හරියනවා. ආයෙත් අඬනවා ආයෙත් ගහ ගන්නවා ආයෙත් බැන ගන්නවා ඒක තමයි ජීවිතේ ඒක වෙනස් කරන්න ඕනේ නැති එහෙම කෙනාට ආගමක් අවශ්‍ය නැහැ ධර්මයක් අවශ්‍ය නැහැ මේ දෙවෙනි කෙනා කවුද එයාට අවශ්‍යයි මේකෙන් එළියට එන්න එයාට ඇති වෙලා තියෙන්නේ මේ බයින බයින සැරේට තරහ අරගෙන එයාට ඇති වෙලා තියෙන්නේ ආශාව එනේන ප්‍රමාණයට වියදම් කරන්න සල්ලි නැති වෙනකොට ඒ දුක්පත්කම ඇති වෙලා තියෙන්නේ ඒ දරිද්‍රතාවයෙන් එයා හෙම්බත් වෙලා ඉන්නේ. හැබැයි එයා දන්නේ මොකද කරන්නේ. ඉතින් එයා හිතනවා කවුරු හරි ඇවිල්ලා උඩින් උඩින් ඇවිල්ලා කඹයක් දාලා ඒකේ මං එල්ලුනහම අර ගමරාල දිවි ලෝකේ ගියා වගේ මට යන්නට පුළුවන් වෙයි වගේ. තුන්වෙනි කෙනා කවුද? අන්න බෞද්ධයෙක් කියන්න පුළුවන් වෙන්නේ ওই දෙන්නටම නෙමෙයි. ඒ දෙන්නම බුදුදහමට අනුව හිතන දෙන්නෙක් නෙමෙයි. කවුද බෞද්ධයෙක් කියන්න පුළුවන්? කාටද පුළුවන්? දන්නවා මෙතන ප්‍රශ්න තියෙනවා මේ මහ පොළවේ ප්‍රශ්න තියෙනවා අපි මේ පය ගහලා ඉන්න තැන ප්‍රශ්න තියෙනවා ගෙදර නම් ඉන්නේ ගෙදර ප්‍රශ්න තියෙනවා පන්සලක නම් ඉන්නේ පන්සලක ප්‍රශ්න තියෙනවා භාවනා මධ්‍යස්ථානක නම් ඉන්නේ එතන ගැටලු තියෙනවා ගැටලු නැති තැනක් නම් නැහැ එහෙම තැනක් නම් නැහැ හැම මොහොතකම ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා අපි සතුටින් ඉන්න එක හැබෑව ඒක ඇත්ත දැන් මේක තමයි ඊළඟ වැදගත් කාරණය. මොකද්ද මේ ආගමක් ඕනේ වෙන්නේ අපිට ප්‍රශ්නයක් ආවහම. ආගමක් අවශ්‍ය වෙන්නේ අපිට මොකක් හරි ලොකු දුකක් ආවහම. අසනීපයක් වෙලා එක්ක නඩුවක් ඇවිල්ලා එහෙම නැතිනම් ගහගන්න මොකක් හරි ගාලගෝට්ටියක් වෙලා අපේ කෙනෙකුට කරදරයක් වෙලා එහෙම වුණාම තමයි අපි දේවාලවලට යන්නේ, පල්ලි වලට යන්නේ, පල්ලි පිරෙන්නේ, දේවාල පිරෙන්නේ එතකොට. මේ හොඳට බලන්න. මිනිස්සුන්ට තමන්ගේ සිතැඟි පරිදි හැම දෙයක්ම වුණොත් එදාට ඔය හැම දේවාලයක්ම වැහෙයි. දේවාල හිස්සේ අවශ්‍ය වෙන එකක් නෑ දෙවියෝ. පල්ලි ඕන වෙන එකක් නෑ. මොකටද? ස්වර්ගය මෙතන තියෙනවා නම් දිව්‍ය ලෝකය මෙතන තියෙනවා නම් ඒක වුණා යුරෝපේට ඒක වෙලා තියෙන්නේ ප්‍රශ්න විසඳා ගන්න වෙන ක්‍රම එනකොට එක්ක ප්‍රශ්න නැති වෙනකොට එහෙම නැත්නම් ප්‍රශ්න විසඳා ගන්න වෙනත් විසඳුම් වෙනකොට අර සම්ප්‍රදායික විසඳුම් අපි විසිට කරලා දානවා. මිනිස්සු විසිට කරලා දැම්මා ඒවා. දැන් බුදුදහම එන්නේ ප්‍රශ්න තියෙන නිසා නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔබ ප්‍රශ්නකින් හිටියක් නැතත් ඔබ දන්නවද ඔබ කවුද කියලා? මේකයි බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ. ඔබ දන්නවද ඔබ කවුද කියලා? වැඩ වැඩගත් නෑ ඔබ දුප්පත්ද පෝසත්ද කියලා. දුප්පත් නම් විතරක් සංසල් යන්න ඕනේ, දේවාලයට එහෙම එකක් නේක අනිත් ආගම් වල තියෙන ප්‍රශ්නයක්. මෙතන අපිට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් වෙන අසනීප ප්‍රශ්නයක් තියෙනවා නම් අහල පහල අපිට අරියාදු කරනවා නම් නඩුහක තියෙනවා නම් අන්න එතකොට අපිට බයක් තියෙනවා නම් මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා එහෙ එහෙමනම් ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් අපි යනවා ඉක්මනට දේවාලවලට කලුවලට. මේක බුදුදහමට සම්බන්ධ කාරණයක් නෙමෙයි. බුදුදහම මේකට කතා කරන්නේම නැහැ. දුක්පත්ද පොසත්ද ලෙඩ වෙලාද නැද්ද විභාගයක් තියනවද නැද්ද අකල්වාසීන් එක්ක ප්‍රේමයෙන්ද ඉන්නේ නැතිනම් ඒ අයත් එක්ක ගහගෙනද ඉන්නේ ඒ අය හිරිහැර කරනවද නැද්ද මිත්‍රවරුනි මේවා එකක්වත් බුදුදහමට අදාළ නැහැ. සත්න තිබුණත් නැතත් බුදුරජාණන් වහන්සේ අහනවා ඊ타ම සංවේදී ප්‍රශ්නයක්. ඔබ දන්නවද ඔබ කවුද කියලා? ඒක දුප්පත් පොහොසත්ද කියන එක මත රඳා පවතින්නේ දුප්පත් කෙනාටත් වළංගුයි පොහොසත් කෙනාටත් වළංගුයි ලෙඩ වෙලා ඉන්න කෙනාටත් වළංගුයි නිරෝගී කෙනාටත් වළංගුයි විභාගයකට පෙනී හිටින්න තියෙන කෙනාටත් වළංගුයි විභාගයෙන් සමත් වුණු කෙනාටත් වළංගුයි කවුද මේ විභාගෙට පෙනී හිටින්නේ කවුද මේ බය වෙලා ඉන්නේ විභාගෙට කවුද මේ අපනීපෙට බය වෙලා දැන් මේ අසනීප නිසා මට මැරෙන්න වෙයිද? රස්සාව කරගන්න බැරි වෙයිද? මගේ ළමයින්ට, නෝනට, මහත්තයාට මොකද වෙන්නේ? කවුද මේ බයින් ඉන්නේ? අසනීප හොද කරගන්න පුළුවන් වේද බැරි වේද නෙමෙයි. ඒක නෙමෙයි බුදුහාඳුර කතා කරේ. බැංකු ණය ගෙවන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක නෙමෙයි. මේක බරක් කරන් ඉන්නේ කවුද? කවුද මේ බය වෙලා ඉන්නේ? අන්න එයා ගැන හොයන්න. එතකොට මේ කවුරු ගැනද හොයන්න කියන්නේ? තමන් ගැන. ඒකයි ආගම මහ පොළොවට ගෙනාවා කිව්වේ. වැදගත්ම පුද්ගලයා වුණේ තමන් බුදුදහමේ. එතතල් මිනිස්සු ආගමේ නාමයෙන් හෙව්වේ බ්‍රහ්ම ගැන, දෙවියෝ ගැන. බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි වතාවට කිව්වේ තමන් ගැන හොයන්න. හොයලා වැඩක් නෑ දෙවියෝ ගැන. දෙවියෝ ගැන හොයන්න කියලා කිව්වා කාටද දෙවියන්ට. දෙවියන් මොන ගැහුණාම බුදුරජාණන් වහන්සේට දෙවියෝ ඇවිල්ලා බණ අහන්න ආවහම දෙවියන්ට කිව්වන්න දෙවියෝ ගැන හොයන්න. මොකද ඒ කිව්වේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගැන හොයන්න කියපේ. ආපහු කියලා කියන්නේ Taman ගැන හොයන්න කියන එක තමයි. ඒ නිසා Taman ගැන අවධානයෙන් ඉන්න. Taman ගැන විමසිලිවත් වෙන්න. තමන් කවුද? තමන් කරන්නේ මොනවද? මේ කරන දේවල් නිසා තමන්ට විඳින්න වෙන්නේ මොනවද? ඔබ ඉන්නේ සතුටින්ද? ඔබ ඉන්නේ සැහැල්ලුවෙන්ද? මෙන්න මේවා ගැන අවධානය යොමු කරන්න. භාවනාව කියන්නේ පින්වත්නි ඒකයි. 아무තු දෙයකට නෙමෙයි. එතකොට භාවනාව තියෙන්නේ කොතනද? ඒ තියෙන්නේ ඔබ ඉන්න තැන. බුදුදහම තියෙන්නේ කොතනද? Taman ඉන්න තැන. එතෙක් කල ආගමක ස්ථාන කියලා දේවල් තිබුණා. සුද්ධ වූ ස්ථාන තිබුණා. ඒ තැන්වලදී විතරයි ඔබට අපිට කාටත් ඒ දේවල් කරන්න පුළුවන් උනේ ආගමේ ඒක හැම ආගමකම තිබුණා. සුද්ධ ස්ථාන. අදත් තියෙනවා. ඉතින් ඒ තැන් එක ඒ තැන් කොහොම හරි ගිහිල්ලා එතන ඉන්නට ඕන කියලා. දැන් අහලා ඇති ඉන්දියාවේ බරණැස. ඒක අපි බරණැස කියන එක ජාතක පොතේ ඉඳලා අහන එකක් නේ. ඒ අදත් තියෙනවා. ඉන්දියාවේ තියෙන සුද්ධ වූ ස්ථානය. ඒ නිසා ඉන්දියාවේ ඉන්න ඇත්ත විශ්වාස කරනවා මැරෙන්න කිට්ටු කාලෙක එහෙට යන්නට ඕනේ කියලා. ගිහිල්ලා එහෙටි මැරුණොත් බරණැසදී මැරුණොත් අන්න දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්, භ්‍රම ලෝකෙට යන්න පුළුවන්, ස්වර්ගයට යන්න. හැබැයි මදුරාසිය මැරුණොත්, නවදිල්ලිය මැරුණොත්, බොම්බේ මැරුණොත් නම් ඒක කරන්න හම්බ වෙන්නේ ඒ නිසා මදුරාසියේ ඉන්න අයයි, බොම්බේ ඉන්න අයයි, නවදිල්ලියේ ඉන්න අයයි, බැංගලෝර වල ඉන්න අය ඔක්කොම පුළුවන් නම් අන්තිම කාලේ යනවා බරණැස්. ඉන්දියාවේ හිටියා මුනිවරේ කබීර් කියලා. මෙතුමා ජීවිතේම ගත කළේ බර නැත. ජීවත් වුණේ බර නැත. විපාර ශ්‍රාවක පිරිසක් හිටියා. ඉඳලා මෙයා අවසාන කාලේ ආවහම මෙයා කිව්වා මම යනවා වෙනත් නගරයකට. මාර්ග කියලා වෙනත් නගරයකට යනවා. ඒතර ගෝලියෝ ටික ඇහුවා පිස්සුද ඔබට? මොකද ඇයි? මේ ඉන්දියාවේ ඉන්න ඔක්කොම අය කොහේ හිටියත් මැරෙන්න කිට්ටු වෙනකොට එන්නේ බරණැසට. දැන් ඔබ මෙච්චර කල් මෙහි ජීවත් වෙලා මැරෙන්න කිට්ටු වෙනකොට යනවා නගරෙකට. එහෙනම් ඉතින් මොකද ඒක? ප්‍රශ්නේ. දැන් මෙහි මැරුණොත් අනිවාර්යයෙන්ම ධක්ම ලෝකෙට යන්න පුළුවන්. ස්වර්ගෙට යන්න පුළුවන්. එතකොට මෙතුමා කිව්ව ඉතාම වැදගත් කාරණයක් මේ කබීර් කියන මුනිවරයා. මට ස්වර්ගයට යන්නට ඕනේ. හැබැයි මට ස්වර්ගයට යන්නට ඕනේ මම හොඳ කෙනෙක් නිසා මිසක් බරණැස නිසා නෙමෙයි. මම ඉන්නේ බරණැස නිසා මාව ස්වර්ගයට යනවා නම් මට යන්න අවශ්‍ය නැහැ ස්වර්ගයට. භ්‍රම ලෝකෙට මට යන්නට ඕනේ. හැබැයි මා භ්‍රම ලෝකෙට යන්නේ ඊට අවශ්‍ය සුදුසුකම් මම සම්පූර්ණ කරලා තියනවා නම් මිසක් මම ඉන්නේ බරණැස නිසා නෙවෙයි. මට බරණැසේ පිහිටක් ඕනේ මම මමම පිහිට කරගන්නවා. ධාම වැඩගත් කාරණා. මේ මුනිතුමාට බුදුදහමේ ආභාෂය තිබුණා. ඉන්දියාවේ කාටත් ඒක තිබුණා. ඒ නිසා අපිට නෑ සුද්ධ වූ ස්ථාන. එතෙන්ට ගියොත් මේ ප්‍රශ්න නැති වෙයි, ගැලවෙයි, දුක නැති වෙයි, සිහිය ඇති වෙයි, සමාධිය ඇති වෙයි, සීලය පිහිටන්න පුළුවන් වෙයි, හොඳට පන්සිල් රකින්න පුළුවන් වෙයි. එහෙම තැන් අපිට නෑ. එහෙම තැනක් තියෙන්න බෑ. කොටු කරලා කොහේ හරි පර්චස් එකක් පර්චස් එකෙන් කාලක්වත් කොහේ හරි තියෙනවද පන්සිල් රකින්න පුළුවන් කියලා කියන්න පුළුවන් තැනක් අටසිල් රැකෙනවා කියලා කියන්න පුළුවන් තැනක් දසසිල් රැකෙනවා කියලා කියන්න පුළුවන් තැනක් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරනවා මෙතෙන් හිටියොත් දියුණු වෙනවා කියන්න පුළුවන් එහෙම තැනක් නෑ ඒක මහ පොළවේ මේ පොළවේ තියෙන ලක්ෂණයක් නෙමෙයි කොතනද මේ ධහම තියෙන්නේ? Taman ඉන්න තැන. එනිසා වඩාත්ම වැදගත් පුද්ගලයා Taman. ඒ වැදගත්කම Tamanට දෙන්න පින්වත්නි. ඒකයි බුදුදහමින් අපි ප්‍රයෝජනයක් ගත්තා කියලා කියනවනම් කියන්න තියෙන ප්‍රයෝජනේ. මම මට නිසි තැන දුන්නා කියන්නේ. මම මට නිසි තැන නොදී නිසි තැනට මට යන්නට ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව වැඩගත්. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වගේම තමන් කෙරෙහි ඇතිවෙන ආත්ම විශ්වාසය. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ කිං සච්ච ගවේති සත්‍යේ නම් කුමක්දයි සොයමින් ගියා ගුරුවරුන් පසුපස ඒ ගුරුවරයෙක් ළඟට ගියාම ඒ ගුරුවරයා Taman දන්න ශිල්ප පෙන්නවා කියලා දුන්නා. අපි අහලා තියෙනවා ආලාර කාලාම, ගග්ගව, රාමපුත්‍ර. ඉතින් හැමදෙනාම කිව්වා මෙන්න මේක තමයි මම ඉන්න තත්ත්වය. බොහොම සුවදායක තත්ත්වයක මම ඉන්නවා. එනි මේ සිද්ධාර්ථ සත්‍ය ගවේෂකයාණන් වහන්සේට මොකද්ද පහළ වුණු සිතිවිලි? අනේ මේ තැනත්තා පරණ ගියොත් මට හරියයි නෑ එහෙම හිතුවේ නෑ. හැබැයි තෝ මෙයා කියන දේ කරලා බලන්න මෙයා කියන දේ ඇත්තක් ඇති. මෙයා මේ අත්දකින්න දෙයක් කිව්වේ. මේක ඉතාම වැදගත් කාරණයක්. උන්වහන්සේ හිතුවේ මොකද්ද? මේ රාම පුත්‍ර උද්දක කියන්නේ එතුමා අත්දකින්න දෙයක්. නම් පොතක තියෙන එකක් නෙමෙයි මේ කියන්නේ. ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කළ දෙයක්. කොහොමද එතුමා ඒක ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කළේ? එතුමාට තිබුණා සද්ධාව, වීරිය, සතිය, සමාධිය සහ ප්‍රඥාව. මේ පහ. සද්ධාව, වීරිය, සතිය, සමාධිය සහ ප්‍රඥාව මේ ආලාර කාලාමට තිබුණා. භක්තට තිබුණා. උද්දකරාම පුත්‍රට තිබුණා. ඒ නිසායි මේ ඇත්තෝ ඔය කියන තේ අත්දකින්නේ. එතනින් නතර වුණේ සිද්ධාර්ථක. අපි නතර වෙනවා එතනින්. ආ ඒ අය පෙර පින් කරලා ඇති. ඒ අය මීට කලින් බුදුරජාණන් වහන්සේ ළඟින් බණ අහලා ඇති. ওই විදිහේ මොනවා හරි නිදහසට කාරණයක් ඉදිරිපත් කරලා අර තැනැත්තා උඩින් කියලා අපි පහලට දාලා අපි වැගෑකත් වෙනවා. සිද්ධාර්ථ තාපසතුමා එහෙම කළේ නෑ. එතුමා ඇත්ත දැක්කා. මේ මේ කියන தත්ත්වයට යන්න නම් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ඕනේ. හැබැයි සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ ආලාර කාලාම විතරක් නෙවෙයි. මටත් තියෙනවා. උද්දකරාමට විතරක් නෙමෙයි, රාමපුත්‍රට විතරක් නෙමෙයි මේ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ මටත් තියෙනවා. ඉතින් මට දෙරියයි. අන්න වැදගත්ම සිටිවිල්ල මට බැරි ඇයි? ඒ ප්‍රශ්නය අපි අපෙන්ම ඇති යුතු වෙනවා. ඇයි මට බැරි? කන් තියනවා නම් හිතන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? මටත් පුළුවන්. ඒ උන්වහන්සේ නොබෝ දිනකින්ම වැඩි කාලයක් ගියේ නෑ කියනවා. අර ඒ ඇත්තෝ කියපු ඒ ස්වභාවය සිද්ධාර්ථ කුමාරයා Tamanගෙම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කළා. වැඳ වැඩ හිටියේ නෑ. අනිත් ගෝලය වැඳ වැඩ හිටියා. පුදුමයි ආලාරකාගාමට පුදුමයි රාමපුත්‍රට කිව්වා ඔබ බොහොම ඉක්මනට මං හිතිය තැනට ආවනේ. දැන් ආයෙ මට කියලා දෙන්න දෙයක් නෑ. මම දන්න හැමදේම ඔබ දන්නවා. ඒ නිසා දැන් අපි දෙන්නා මේ අයට අපි ඉන්න තැනට එන පාර කියා දෙමින් නිමු. ඒක හොඳ හොඳ ලණුවක්. සිද්ධාර්ථ තාපසතුමා ඒ ලණුව ගිල්ලේ නෑ. කිව්වා මම මේ ආවේ ඔබේ ගෝලියෝ දෙකට බෙදාගෙන ඔබත් එක්ක සමාතුන් අරගෙන මේ ඔය නියෝජ්‍ය විද්‍යාල්පතිකමක් ගන්න නෙමෙයි. උපගුරුවරයෙක් වෙන්න නෙමෙයි ඔබ ළඟ. මං ආවේ සත්‍ය හොයාගෙන. නැවතුම් පිට තියන්නට. හැබැයි ඔබ ළඟේ නැවතුම් පිට නැහැ. මේ ජීවිතේ සංසාරයේ පැවැත්ම නවත්වන සත්‍ය දහම ඔබ ළඟ නැහැ. ඒ නිසා මම ගෞරවයෙන් කියනවා ඔබට කෘතවේදීව මම යනවා කියලා. වැදගත් කාරණය තමන් කෙරෙහි ඇතිවෙන සද්ධාවය. තමන් කෙරෙහි ඇතිවෙන විශ්වාසය. ඒක ඇති කර ගන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ අපිට කිව්වේ. තමන්ට පුළුවන් කොතෙන්දද ඔබ ඉන්න තැනදී ඔබ ඉන්නේ කොතනද එතන ධර්මයේ තියෙනවා ධර්මයේ තියෙන සහ නොතිබෙන කියලා තැන් දෙකක් නැහැ අනිත් හැම දෙයකටම ඒවා ඇති පවතින සහ නොපවතින නමුත් බුදුදහමට එනකොට බුදුදහම තියෙන්නේ මෙතන බුදුදහම නැත්තේ මෙතන කියන්න බෑ ඒ රඳා පවතින්නේ අප මතයි. ඒ රඳා පවතින්නේ අපේ සිහිය මතයි, අපේ ඕනකම මතයි, අපේ අවශ්‍යතාවය මතයි. මට අවශ්‍ය නම් සිහියෙන් ඉන්න අන්න එතන ධර්මයේ තියෙනවා. මට අවශ්‍ය නම් තරහ ගන්න නැතුව ඉන්න එතන මෛත්‍රිය තියෙනවා. හැබැයි මට ඕන නැත්තම් එතන ධර්මයේ නෑ. එතන තියෙයි තරහා. එතන තියෙයි කලබලේ. එතන පවතී කඳුල. එතන පවතී අඳුර. එතකොට මේ ධර්මය තියනවද නැද්ද කියන එක රඳා පවතින්නේ අපේ දැතේ. අපේ අවශ්‍යතාවේ. ඒ නිසා මේ විශ්වයේ සිටින වඩාත්ම වැදගත්ම පුද්ගලයා ඔබයි. ඊට වඩා වැදගත් කෙනෙක් නෑ. තේයි ඔබට දහහක් ප්‍රශ්න. කාටක් තිබුණා. ඒව විසඳගන්න පුළුවන් වෙයි සමහර විට බැරි වෙයි. ඒක තමයි ස්වභාවය. හැබැයි මේ මොන ප්‍රශ්න තිබුණත් නැතත් ප්‍රශ්න තිබුණත් ප්‍රශ්න නැතත් මේ ධර්මයේ තනතිල්ල ලබන්නට ඔබත් පින් කරලා කියනවා මාත් පින් කරලා කියනවා ඔබටත් පුළුවන් අපටත් පුළුවන් එකම දේ අපි දන්නේ නැහැ අපිට පුළුවන් කියලා. ඒක නොදන්නා මිනිසුන් කෝටි ප්‍රකෝටි ගණනක් මේ මිහිතලයේ ඉපදිලා මැරිලා යනවා. කෝටි ප්‍රකෝටි ගණනක් මිනිසුන් අපි කියනවා මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක ලේසි නෑ කියලා. විශිෂ්ටතම පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක් කියලා. එතකොට ඒ බඳු විශිෂ්ටතම පුණ්‍ය කර්මයක ප්‍රතිඵල භුක්ති විඳින්නට නොලැබී ඉපදී මිය යන කෝටි ප්‍රකෝටි ගණනක මිනිසුන් අතර අප කෙතරම් වාසනාවන්තද. මක්නිසාද අපි දන්නවා මෙහෙම දෙයක් තියෙනවා අපිට පුළුවන් ඕනකමක් තියෙනවා අවශ්‍ය වෙන්නේ කැපකිරීම. කැපකිරීමයි අවශ්‍ය වෙන්නේ. කොහෙවත් යන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. කැපකිරීමක් කරන්න. ඉන්න තැන දැනගන්න. කොතනද ඉන්නේ දැනගන්න මොන ඉරියව්වේද ඉන්නේ දැනගන්න මොනවද හිතෙන්නේ දැනගන්න ඒකයි බුදුදහම කියන්නේ අමුතු දෙයකට නෙමෙයි බුදුදහම කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද අපිට කරන්න කියන්නේ කියලා ඇහුවොත් දෙන්න තියෙන සරලම උත්තරේ තමයි Taman ගැන දැනගන්න. ඉන්නේ කොතනද දැනගන්න මොන ඉරියව්වේද කියලා දැනගන්න ඊළඟට දෙන්න තැන ඒක බාහිර ඉරියව්ව කායික ඊළඟට එන්න මනසට මොනවද හිතෙන්නේ හිත කොහෙද තියෙන්නේ මේ කාරණා තුන අපිට දැනගන්න පුළුවන් නම් අන්න අපි ආර්ය මාර්ගයේ ඉන්නවා අපි ඉන්නේ ධර්මයේ ධර්මය අපිට කතා කරනවා ඒකට කරන්න තියෙන්නේ කාරණා තුනයි. වැදගත්ම පුද්ගලයා තමන්ගේ නිසා තමන්ට අවධානයෙන් ඉන්න. තමන්ට අවධානයෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? ඉන්න තැන දැනගන්න, ඉරියව්ව දැනගන්න, හිතෙන්නේ මොනවද කියලා දැනගන්න. මේක කරන්න බැරි තැනක් තියෙනවද පින්නත්. අහවල් තැනදී මේ කාරණා ටික කරගෙන මේක 아무තු වැඩක්ද මේකට කොච්චර ඉගෙන ගන්න ඕනේද ඒ ප්‍රශ්නේ නමද නෑ පොකට් එකේ කොච්චර සල්ලි තියෙන්න ඕනේද කියලා ප්‍රශ්නයක් නෑ. මාරු සල්ලි තියෙනවද නැද්ද? ඒව එකක්වත් වළංගු නෑ. ඉන්නේ කොතනද? මොන ඉරියව්වේද ඉන්නේ? හිතේ මොකද වෙන්නේ? හරි සරලයි බුදුදහම. මහ පොළවේ තියෙන වැලි කැටයකටත් වැඩිය සරලයි. ඒ සරල නිසාම අපි මේක පටලවාගෙන තියෙනවා. ඒ පැටලුම ලිහාගෙන අවධානය යොමු කරමු ඉන්න තැනට තමන් ඉන්න ඉරියව්වට තමන් තමන්ගෙම හිතේ වෙන දෙයක ඒකට තමයි භාවනාව කියලා